එතකොට කවුද මාර්ගඵලලාභීන් කියලා කියන්නේ? මේ බුදු ශාසනයක් පවතින කාලයක බිහි වෙන උත්තම කණ්ඩායමක් තමයි මාර්ගඵලලාභීන් කියලා කියන්නේ. මේ මාර්ගඵලලාභීන් ප්‍රධාන හතර දෙනෙක් පෙන්නවා ශාසනයේ. බුදු පසේ බුදු මහරහත් කියන තුන්තරා බෝධියට තමයි අපි අවසානයේ යන්න ඕනේ. ඊට අමතරව ඒ අරහත් ඵලයත් එක්ක පහලින් තියෙන තව ඵල තුනක් වෙනවා. ඒ තමයි සෝවාන් ඵලය, සකදාගාමි ඵලය, ඊළඟට අනාගාමි ඵලය, ඊළඟට අරිහත් ඵලය කියන ඵල හතර. මේ අරිහත් ඵලය කාගෙන්වත් උදව්වක් උපකාරයක් නැතුව තමාගෙම තියෙන සුඛීය ඥාණයෙන් අවබෝධ කරගන්නා වූ උත්තමයන් වහන්සේ තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ඒ හින්දා උන්වහන්සේට කියනවා සම්මා සම්බුද්ධ කියලා. ඒ ඊ타මත්ම සුවිශේෂම පුජ්‍යලේ. ඒ පුජ්‍යලේ කිතාමත්ම කලාතුරකින් තමයි පහළ වෙන්නේ. ඒ වගේම බුද්ධ ශාසනයක් නැති කාලවල පහළ වෙන ආයුක්තමයන් වහන්සේ නම උන්වහන්සේලාට කියනවා ඒ උතුම් වූ අරහත්ත්වය ලබා ගන්නවා පසේ බුදු පියාණන් වහන්සේලා. පච්චේක බුද්ධ. භාගතුන් වහන්සේ කෙනෙකුගේ ශාසනයක් පවතින විට අන්න බිහි වෙන උත්තම කණ්ඩායම තමයි ඒ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන උත්තමයන් වහන්සේලා. ඉතින් මේ මාර්ගඵල ලාභයෙන් එතකොට මේ භාග්‍යතුන් වහන්සේ අංගුත්තර නිකායේ නවක නිපාතයේ පෙන්වන සූත්‍ර දේශනාවක ලෝකේ පුජ්‍යල කණ්ඩායම් 9ක් विद्यमान වෙනවා කියන. පුජ්‍යල කණ්ඩායම් 9ක්. එක පුජ්‍යල කණ්ඩායමක් තමයි සම්පූර්ණ පෘථග්ජනය. පෘථග්ජන කණ්ඩායම. ඊළඟට සෝවාන් මාර්ගස්ත්‍ය. ඊළඟට සෝවාන් ඵලස්ත්‍ය. සකදාගාමි මාර්ගස්ත්‍ය, සකදාගාමි ඵලස්ත්‍ය. අනාගාමි මාර්ගස්ත්‍ය අනාගාමි පලස්ත්‍ය රහත් මාර්ගස්ත්‍ය රහතන් වහන්සේ කියන මෙන්න මේ අට දෙනාට අමතරව අර ඉස්සල්ලා කියපු පෘථග්ජනයත් එක්ක ගත්තාම නව පිරිසක් ඉන්නවා. මේ ඉන්න මිනිස්සු ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ওই නව පිරිසෙන් එක් පිරිසකට අන්තර්ගතයි. වැඩිපුරම ඉන්නේ කවුද? පෘථග්ජනය. පෘථග්ජනය. එතකොට මේ මාර්ගඵලලාභියේ කියන කෙනා කවුද? මාර්ගඵලලාභියේ වෙන්න බුදු පියාණන් වහන්සේ මොකද්ද දේශනා කරන්නේ? මේ සංසාරේ පින්නොත්තරි මහා දුක්ඛයක් තියෙන. ඉපදි ඉපදි මෙරි මෙරි මහා ගමනක් යන්න තියෙන. මේ ගමන කොච්චර ගියත් ඉවරයක් නැහැ. අපි දිව්‍ය ලෝකයයි, බ්‍රහ්ම ලෝකයයි, සක්විති රජ සම්පත්තිය ලැබයි, සතර අපාය තමයි වැඩිපුරම යන්නේ. මේ කොහේ ඉපදි ඉපදි මැරි මැරි ගියත් මේ සංසාරේ දුකයි. අසුරක් ගහන මොහොතක්වත් සංසාරේ වර්ණනා කරන්නේ නැති බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. ඉතින් ඇයි මේ දුකයි කියලා කියන්නේ? අපිට මේ සංසාරේ යන්න යන්න හැම තැනම තියෙන්නේ මහා දුක. පිළීමක් තියෙන්නේ. දැන් මනුස්ස ජීවිතය ගන්න කුදේ ඉඳන් රැ වෙනකම් කොච්චර දඟලනවද නේද? හම්බ කරන්න ඕනේ, රස්සා කරන්න ඕනේ. ඉතින් මේ විදිහට ඉපදුනා ඉපදීමේ ධම්ම තියෙන දුක. ජරාවටපත් වෙනවා. ලෙඩ හැදෙනවා, දිරනවා, ඇස් පේන්නේ නැතු යනවා, කන් ඇහෙන්නේ නැතු යනවා. මේ විදිහට මහා දුකක් නෙදී. කොච්චර කරත් සැපයි සැපයි සැපයි කියලා අල්ලගන්න කොච්චර දේවල් දැඟලුවත් එතන තියෙන්නේ දුකම තමයි. ඉතින් මේක දුක බව. දිව්‍ය ලෝකේ ගියත්, භ්‍රම ලෝකේ ගියත් කොහේ ඉපදුණත් දුක බව භාගතුන් වහන්සේ නමක් ලෝකෙට පාලලා දේශනා කරනවා. මේ දුක්ඛය අවබෝධ කරගන්න කියලා තමයි කියන්නේ. එතකොට ඉස්සල්ලාම කරන්න ඕනේ බුද්ධ ශාසනයක් නැති කාලවල තමයි වැඩිපුරම තියෙන්නේ. දැන් මම පොඩි උදාහරණයක් කියන්න. දැන් අපි ගෞතම බුදු පියාණන් වහන්සේ, බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලබන්නේ දීපංකර බුදු පියාණන් වහන්සේගේ. එතකොට ඒ කල්පේ පහළ වෙන බුදුරු හතර නම. තණ්හංකර, මේදංකර, සරණංකර, දීපංකර. ඊට පස්සේ ඒ කල්පෙන් පස්සේ පින්නතුනේ කල්ප 1.140ක් බුදවරු නැහැ. කල්ප 1.140ක් ඒ කියන්නේ අසංඛේය. බුදවරු නැහැ. ඊට පස්සේ ඊළඟ කල්පේ පහළ වෙනවා කොණ්ණඤ්ඤ බුදුහාමුදුරුවෝ. ඉතින් බලන්න එතකොට කොච්චර කාලයක් බුදවරු නැන්ද කියලා. එතකොට ඒ අපි ඒ කාලවල තිපිදිලා නැන්ද එහෙනම්? තේනවා. ඒ හැම කාලයකම අපි ඉපදිපි මැරි මැරි යනවා. ඒ හුඟක් වෙලාවට අපි උපදින්නේ සතර අපාය. නිරේහෙම මහා දුකක් නෙතේ. හ්ම් නිරේ එක දේවදූත සූත්‍රයගේ සූත්‍රවල පෙන්නනවා මහා දුක්ඛය මේකේ. ඉතින් නිකන් හිතන මනුස්ස ජීවිතේ එක විදිහකට ඉඳගෙනවත් ඉන්න පුළුවන්ද කියලා. බෑ නේද? හිටගෙන ඉන්නත් බෑනේ. ඇයි? ඉරියව් මාරු කර කර අපි මොනවද හොයන්නේ මේ? සැප. ඉතින් සැප හොය හොයා හොයා යනවා හැබැයි හම්බෙන්නේ දුක. මොකද බුදුහාමුදුරු දේශනා කළා දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. මේ ලෝකය පිළිලා පිටලා තියෙන්නේ දුක මත. ඉතින් මෙන්න මේ ධර්මය යම් කිසි කෙනෙකුට අහන්න ලැබෙනවා. ඒ ඉන්න බුදු පියාණන් වහන්සේ නමක් ළඟට ගියාට පස්සේ ඒ ධර්මයේ ඇහෙනවා. බුදු කෙනෙක් පහළ වුණා. ওই ධර්මයේ තමයි දේශනා කරන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය. කන යොමු කරනවා. සමුදය ආර්ය සත්‍ය, නිරෝධේ නිරෝධගාමිනී පටිපදා. චතුරාර්ය සත්‍ය දේශනා කරනවා බුදු පියාණන් වහන්සේ ඇතුළු උන්වහන්සේගේ ආර්ය මහා සංඝරත්නය. අන්න ඒ බුදු වදන අපි යම්කිසි කෙනෙක් ඇහුවන ආන්ගේ අහලා කන යොමු කරාන කන යොමු කරන කෙනාට විතරමයි එතනින් ගැලවීමක් තියෙන්නේ. ඒකට කියනවා සුත්තමේ ඥානය කියලා. ඇහුවොත් විතරයි හිතන්න පුළුවන් යන්නේ. ඊට තමයි හිතනවා චින්තාමේ ඥානය. ඊළඟට ඒක භාවනාත්මක දියුණු කරනවා. භාවනාත්මක ඥානෙ. එහෙනම් ඇහුවා අසා දරාගෙන අන්න එයා කටයුතු කරනවා. දෙහින්දා සෝවන් වෙන්න අනිවාර්යයෙන්ම තියෙන අංගයක් තමයි එහෙම නැත්නම් මාර්ගඵල ලබන්නේ. අනෙත් හැම කෙනෙකුටම තියෙන මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පව අස්සජි මහරහතන් වහන්සේගේ එදා උපතිස්ස පරිබ්‍රාජකයා වෙලා ධර්මය ඇහුවා. ඇහුවනේ "යේ ධම්මා හේතුප්පබවා තේ සංහේතු තථාගතවා" තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදිමා සමුන නේද මේ යමක් හටගත්ත තැන නැති වෙච්ච තැනම නැති වෙනවා මේ වගේ ධර්මතාවයක් තියෙන හේතු ප්‍රත්‍යයෙන් හටගත්තන ඒ හේතු ප්‍රත්‍ය සකස් වෙච්ච තැන නැති වෙච්ච තැනම නැති වෙලා යන ධර්මයක් තියෙනවා ඉතින් මේක අවබෝධ කරගන්න කියන ඉතින් ඒ වෙලාවේ ඒ ධර්මයේ මොකද අසංකේය අසංකේයයක් සහ කල්පලක්ෂයක් පෙරම්පුරලා දෙන උත්මේ උපදිස්ස පරිබ්‍රාජකයද ඒ වෙලාවේ සෝතාපන්න ඵලයටපත් වෙනවා. ඉතින් අන්න ඒ විදිහට අනිවාර්යෙන් බණ අහන්නම ඕනේ. මොනවාද මේ බණ කියන්නේ? චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය දේශනා කරන උත්මයෙකුගෙන් බණ අහන්නම ඕනේ. බණ අහලා ඒ අනුව යෝනිසෝ මානසිකාරය පිහිටනවා නම් අන්න එයාට සෝතාපන්න වෙන්න දර්ශනය ඇති කරගන්න මූලික කාරණා දෙක තියෙනවා. ඒක තමයි පරතෝ ഘോഷය යෝනිසෝ මානසිකාරය. මේ දෙක දැක්කට පස්සේ මේ දෙක කෙනෙකුට ලැබුණාම අන්න එයාට මේ ලෝකයේ දුක බව අවබෝධ කරගෙන එයා මේ දුකෙන් අත මිදෙන්න කටයුතු කරන පුජ්‍යලයෙන් බවට පත් වෙනවා. ඉතින් අන්න ඒ විදිහට හිත මෙහෙව්වහම මේ ලෝකයේ ඉන්න අනිත් අයට ඕක තේරෙන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතයයි මොකද කරන්නේ? සාමාන්‍ය පුජ්‍යලයෙන් මාර්ගඵලලාභී අතර වෙනසක් තියෙනවා. සාමාන්‍ය පුජ්‍යලය හැම වෙලේම සැප හොයන්නේ ගොඩ ගහගෙන. ගොඩ ගහන්න ගොඩ ගහගෙන ගොඩ ගහගෙන අත්පත් කරගෙන තණ්හාවෙන් සැප හොයන්න හදනවා. එයාට හිතෙනවා හොඳ වාහනයක් ගත්තාම සැපයි. එයාට හිතෙනවා හොඳ ගෙයක් දොරක් හදාගත්තාම සැපයි. හොඳ ඉඩ කඩන් තිබ්බාම සැපයි. හොඳට යාන මොනවාද අමුදරුවන් හොඳට හිටපුවාම සැපයි. හොඳ රස්සාවක් තිබ්බාම සැපයි. හොඳට සල්ලි තිබ්බාම සැපයි. ඉතින් ඒවා තියෙන කට්ටිය ඉන්නව නේද? ඕනතරම්. හොඳට සල්ලි තියෙන කට්ටියන් අහලා බලන්න ගිහිල්ලා සැපද කියලා. මොකක් කියයිද? නෑ අපිටත් ප්‍රශ්න තියනවා කියයි. හොඳට ඉගෙන ගත්ත කට්ටියන් ගිහිල්ලා අහලා බලන්න. ඔයගොල්ලෝ සැපෙන් ඉන්නේ කියලා. නෑ ඒගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා. එනකට හොඳට ඉඩ කඩන් තියෙන කට්ටියන් අහලා බලන්න ගිහිල්ලා ඔයාලා දැන් සැපෙන් ඉන්නේ කියලා. නෑ එයාලට ප්‍රශ්න තියෙනවා. ඕන කෙනෙන් අහලා බලන්න ඕන. එතකොට හොඳ රස්සාවක් කරලා උසස්ම තැන් වලට ගියපු කට්ටියන් අහලා බලන්න. ඒත් ප්‍රශ්න තියෙනවා. ඕනනම් අහලා බලන්න රජතුමෙකුගෙන් ගිහිල්ලා ජනාධිපතිතුමාගෙන් ගිහිල්ලා අහලා බලන්න ඔබතුමාට සැපෙන් දින්නේ කියලා. එයා කියයි මට නිකන් පාරේ ඇවිදලා යන්නවත් බෑ මොනා නැතුවද. මේ ආරක්ෂාවක් නැතුව. එහෙනම් එයාටත් දුකද සැපද තියෙන්නේ නේද? දුක තියෙනවා. එහෙනම් මෙන්න මේ වගේන් තමයි හොයන්න හදන්නේ. ඉතින් ඒව අත්පත් කරගත්ත කියන්නකෝ. ඒ අත්පත් කරගත්ත දේවල් ඔක්කොම ඕගොල්ලන්ට පුළුවන් ද ඕගොල්ලෝ කැමති විදිහට තියාගන්න. බෑ නේද? හැම එකක්ම දිරනවා, විනාශ වෙනවා, තමන්ගේ කයවත් තියෙනවා. මේ කයවත් පවතිනවද? Tamanට ඕන විදියට. නෑ නේද? දැන් සත්‍යක দমনයේදී සත්‍යක කියනවා Taman කියන විදියට ඔක්කොම තියනවා කියලා. ඊට සත්‍යකෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ ඔබට පුළුවන් ද ඔය කය Tamanට ඕන විදියට තියන්න කියලා. පුළුවන් ද කාටවත් තියාගන්න? ලෙඩ වෙන්නේ නැතුව අන කරලා එහෙම පුළුවන් ද මේක කරන්න? ඇස් පේන්නේ නැතුව තියෙන්න කන් ඇහෙන්නේ නැතුව එහෙම යන්නේක වළක්වන්න කාටවත් බෑ. එහෙනම් ඔන්න ඕක තේරුම් ගත්තට පස්සේ මහා ලොකු ශක්තියක් Tamanට දැනෙනවා මේ අවබෝධ කරාම. ඒ ලෝකයේ තුල නම් සැපක් නැහැ. ඒ ලෝකයේ තුල තියෙන කොච්චර ඔය සැපය කියන එක අත්පත් කරගත්තත් ඒ ඔක්කොම අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් තියෙන කියන බව තේරෙන්න පටන් ගන්නකොට. අවබෝධ වෙන්න පටන් ගන්නවා. එහෙනම් මේව අත්පත් කරගන්නට වඩා මේව අතහරින එක තමයි සැපේට කරුණ කියන එක අර බුදු වදන අනුව තේරෙන්නේ. එහෙනම් අය එදා ඉඳන් පටන් ගන්නේ මොකද්ද? රැස් කිරීම නෙවෙයි අස් කිරීම. අතහැරීම. අතහැරීමෙන් සැනසෙilla තියෙනවා. දැන් මට මේ මෑතක කියන ස්වාමීන් වහන්සේ පෙට්‍රල් ගණන් ගියා. මං කව මට ප්‍රශ්නයක් නැහැ කියලා. ඇයි මට වාහන නැහැ. වාහන තියනවා නම් මගේ කරගත්තා නම් තමයි මට මේ ප්‍රශ්නේ තියෙන්නේ. හරියට වහිනවා කියනවා. මං කව මට ප්‍රශ්නයක් නැහැ. ඇයි? මට තෙමෙන්න දේවල් නැහැ. ඉඩ කඩන්නේ, භෝග නැහැ. එහෙනම් තියෙන කෙනාට ප්‍රශ්නයක් තියනවද නැද්ද? වැඩට යන්නත් මට නැහැ. ඇයි වැඩට යන්නේ නැත්තේ? රස්සාවක් නැහැනේ. රස්සාවක් තියනවා නම් වහින එක ප්‍රශ්නයක්. රස්නාවක් නැත්තම් කොච්චර වැස්සත් ප්‍රශ්නයක් නෑ රහතන් වහන්සේලාට නේද? මම රහත් වෙලා නැහැ. නමුත් ඒ විදිහට අතහැරීම තුළින් අපිට මොකද වෙන්නේ? මෙන්න මේ කියන ධර්මතාවයන් අවබෝධයට Tamanටපත් වෙන්න පුළුවන්. ඒ ධර්මතාව අවබෝධ වෙන්න අවබෝධ වෙන්න Tamanගේ හිත නිවෙන්න පටන් ගන්නවා. ඒ ධර්මතාව අවබෝධ වෙන්න වෙන්න නිවෙන්න පටන් ගන්නවා. අනේ නිවීම තුල ගමන් කරපු පුජ්‍යල කණ්ඩායම පෘථග්ජනයන්ට වඩා වෙනස්. පෘථග්ජන කට්ටිය හොයන්නේ ලෝකයේ තුල ඉඳගෙනම සැප. හැබැයි ආර්ය පුජ්‍යලෝ එහෙම නෙවෙයි ලෝකයේ අතහැරලා තමයි නියම සැපේ හොයන්නේ. අන්න ඒ පුජ්‍යල කණ්ඩායම තමයි ආර්යයන් වහන්සේලා කියන්නේ. මාර්ගඵලලාභීන් කියලා කියන්නේ. ඒගොල්ලොන්ගේ ලොකු වෙනසක් තියෙනවා. ලොකු වෙනසක්. එතකොට මේ මාර්ගඵලලාභියෙක් වුණාට පස්සේ එයාට පේනවා ඉස්සල්ලාම අපි ලබන මාර්ගඵලය තමයි සෝවාන් ඵලය. ඒතර සෝවාන් ඵලය අදටත් ලබන්න පුළුවන්ද බැයිද? පුළුවන්. බුදු ශාසනය තාම ඉවර නැහැ. ඒ කියන්නේ භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේ භික්ෂුන් වහන්සේලා හරියට වාසය කරනවා නම් මේ ලෝකේ රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා. එතකොට මේ ලෝකයේ රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ පෙන්නනවා පරිනිබ්බාන මහා පරිනිබ්බාන සූත්‍රයේ අට කතාවේ පෙන්නනවා. මේ භික්ෂුන් වහන්සේලා හොඳින් වාසය කරනවා. සම්මා විහරණයෙන් ඉන්නවා. අන්න කවදාවත් මේ ලෝකයේ රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා කියනවා. බුදුහාමුදුරු කියන්නේ. ඒ සම්මා විහරණය කියන එක විස්තර කරනවා. මොකක්ද සම්මා විහරණය කියන්නේ? Taman යම්කිසි අධිගමයක් ලැබුවා නම් ඒ කියන්නේ අධිගමයන් කියන්නේ මොකද්ද? සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මේ ඵලයන් ලැබුණා නම් ඒ ඵලයන් ඒ අනිත් ඒ දුක් විඳින සත්‍යයට ඒ ඵලයන් වලට යන මාර්ගය ඒ ඵලයන් ලැබපු අය කියලා දෙන්න ඕනේ කියලා කියනවා. කියලා දෙන්න ඕනේ කියලා කියනවා. ඒක ප්‍රකාශ කරලා කියලා දෙන්න ඕනේ කියලා කියනවා. අන්න එතකොට කවදාවත් වරදින්නේ නැහැ. සාසනය විනාශ වෙන්නේ. ඉතින් එහෙමනම් මේ මාර්ගයක් අදත් තියනවද නැන්ද එහෙනම් තියෙනවා. පාර තියෙනවා. තාම පාර මතක තියාගන්න නැති වෙලා නැහැ. එතකොට මාර්ගඵලලාභියෙක් සහ පෘථග්ජනෙක් අතර වෙනසක් තියෙනවා ලොකුම ලොකු වෙනසක්. ඒක පළවෙනි මාර්ගඵලයේ සෝවාන්. සෝවාන් ඵලලාභියෙක් මේ සංයෝජනයන් මේ සංසාරයට බැඳලා තියෙන සංයෝජනයන් තුනක් කඩනවා. ඒ තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය නිට්ටයයි සුඛයි ආත්මයි කියලා හිතන එක. මේ පැවැත්ම මේ කයයි සිතයි දෙකේ පැවැත්මනේ මේ පංච උපාදානස්කන්ධයේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පැවැත්ම. දැන් අපි මේ පැවැත්ම සරලව කියන්නම්කෝ. දැන් අපේ මේ තියෙන කයත් කය තියෙනවා. ඊළඟට කයත් එක්ක බැඳිච්ච හිතක් තියෙනවා. මේ කයයි සිතයි කියන්නේ නේද? නিত্য සුඛ ආත්ම දෙයක් කියලා හිතනවා. දැන් කය නිට්ටයද? මැරෙන්නේ නැද්ද? ලෙඩ වෙන්නේ නැද්ද? වෙනව නේද? එහෙනම් ඒ විදිහට වෙනස් වෙලා යන එක කාටවත් ඔක නවත්තන්න පුළුවන්ද? හැම වෙලෙම මේ කයෙන් අපිට මොනවද හම්බෙන්නේ? දුකද සැපද? බඩගිනි කියනවා. උදේ නැගිට වෙලා ඉඳන් දත් මදින්න ඕනේ කුණු කෙල ගොඩ, කබ පෙරෙනවා. එහෙනම් මොකද්ද මේකේ හම්බෙලා තියෙන අපිට? දුක. එහෙනම් මේක අනිත්‍ය දෙයක්, ඒ වගේම දුක් දෙයක්. එහෙනම් අනිත්‍ය දුක්ඛය එයක් දෙයක් මගේ කියලා ගන්න සුදුසුද? නෑ නේද? ආ ගන්න ගිහිල්ලා මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. මට ඕන විදිහට පවත්වන්න යන්න. මොනා හරි කරලා පවත්වන්න හදන. නමුත් ඕක මැරිලා වැටෙනවාම එයා කාටවත් ඕක නවත්තන්න බෑ. පුළුවන් දක නවත්තන්න. කවුද ඉන්නේ බුදුහාමුදුරන පුළුවන්ද මැරෙන මේ මේ මැරෙන එක නවත්තන්න? බෑ. නමුත් අපි උත්සාහ කරන හැම කරන්න පුළුවන් එයි කියලා. කරන්න බෑ පින්නතුනේ. කරන්න බැරි වැඩේ පැත්තකින් තියලා අවබෝධ කරගන්න වැඩේ කරන්න පුළුවන්. ඒක තමයි මාර්ගඵලලාභියක තියෙන සුවිශේෂත්වය. ඉතින් අන්න ඒ විදිහට කය ආරම්භය සතෙක් පුද්ගලයෙක් මමෙක් නෑ. ඒ වගේම හිත ආරම්භයත් එහෙමයි. හිතත් හැම මොහොතකම බලන්න. දැන් උදේ තිබුණ එක හිතක්වත් දැන් තියෙනවා. හැම මොහොතකම හිත මොකද වෙන්නේ? වෙනස් වෙනවානේ. එක හිතක් හරි පුළුවන් නම් තියාගන්න උත්සාහ කරන් ඉන්න ගම. හ්ම් තරහ ගිය හිතක් තියාගන්න පුළුවන්ද? බෑ නේද? ඇයි ඒකත් මොකද වෙන්නේ? ඇති වෙලා නැති වෙලා යනවා. එහෙනම් අර අපි දැන් ඉස්සර අඬපු හිතේම තියෙන කවුරු හරි මැරුණාම ඒ හිතුත් දැන් තියනවද එකක්වත්? ඒ කෙනා වෙනුවෙන් දැන් අඬන්න පුළුවන්ද අපිට? බෑ. එහෙනම් ඒ හිත ඇති වෙලා නැති වෙලා යන බුදුහාමුදුරෝ දේශනා කරන මේ හිතේ ආයස තියෙන චිත්තක්ෂණ එකයි කියලා. චිත්තක්ෂණ එකයි. අසුරක් ගන්න මොහොතක්වත් නැහැ. ඉතින් ওই හිතක් වෙනුවෙන් කොච්චර දුක්ඛන්දරාව විඳිනවද නේ? මේ සසරේ. ඒ හිත ඇතිලා නැතිලා යන හිත තියාගන්න පුළුවන්ද කාටවත්? බෑ එහෙනම් ඒ හිත අනිත්‍යයි. ඔය හිත තියාගන්න ගිහිල්ලා දුකද සැපද විඳින්නේ තමයි. හිතට ඕන ඕන විදිය දේවල් කරන්න ගිහිල්ලා දුක් විඳින්නේ. එහෙනම් අනිත්‍ය දුක්ඛ හිතක් තමන්ගේ කියලා ගන්න වටින්නේ නැති බව යාට තේරෙන්නේ. අන්න එයා තමයි මේ ලෝකයේ සම්මාදිට්ඨිය ඇති කරගත්ත පුද්ගලයා කියලා කියන්නේ. පළවෙනි සැරේට සම්මාදිට්ඨිය ඇති කරගන්නේ කවුද? සෝවාන් පුද්ගලයා සක්කාය දිට්ඨිය කැඩුවා. එහෙනම් සක්කාය දිට්ඨිය කැඩුවා. එහෙනම් එයා ඒ වගේම විචිකිච්ඡාව සැක නැහැ දැන් මොකද මේ මාර්ගය ගැන සැකක් නැහැ. ඊළඟට වෙන සීල රුතෝල්ට යන්නේ නැහැ මෙයා. මේ ආර්ය මාර්ගයමයි ආර්ය ශ්‍රාංක මාර්ගයමයි පාර කියන එක පේනවා. එතකොට ඒ ටික කඩලා දැම්මට පස්සේ නතේ බවං අට්ඨමං ආදියන්තේ අටවෙනි භවයක් නම් නැහැ. එයාට පුදුම ලොකු ආසයක් තියෙනවා. මොකද්ද? හතයි උප්පරිම ආත්ම භාව හතකට සීමා වෙනවා. පින්නතන් මතක තියාගන්න මේ සංසාරයේ අපිට දුක් විඳින්න මේ සතර අපායලන කර්ම කොච්චර කරලා තියෙනවද කියලා හිතාගන්නත් බෑ මේ සංසාරේ. මේ සැරෙත් කොච්චර කරලා තියෙනවද? හැබැයි සියලුම සතර අපායලන කර්ම සෝවන් ඵලයේ ලබන කොට අහෝසි කර්ම බවට පත් වෙනවා. කවුද ඒකපත් කරන්නේ? Taman තමයි කරන්නේ. කවුරුවත් කරලා දෙන්නේ නැහැ. මේකේ තියෙන තමන්ගේම වැඩ. මොන විදිහට දැඟලුවත් කරලා දෙන්න බෑ බුදුහාමුදුරන්ටවත් බෑ. හැබැයි අහලා තමන් කරගත්තොත් තමන්ට ලොකු වෙනසක් ජීවිතේ දකින්න පුළුවන්කමක් තියෙනවා. අන්න එතන තමයි මේ තියෙන්නේ. එහෙනම් එතන පැහැදිලිව පේනවා එහෙනම් Tamanට මේ සෝවාන් ඵලලාභියේ අනිත් කෙනාට වඩා ලොකු වෙනසක් තියෙනවා. හතරක් පහයට යන්නේ නැති එකම කොච්චර දෙයක්ද නැවත. අර නිරේට ගියාම නිකන් හිතන්න කොච්චර දුකක් අපිට විඳින්න තියෙනවද? බල්ලෙක් වුණාම තිරිසන් ලෝකෙට යන, පෙරේත ලෝකෙට යන. ඒව එකක්වත් නැහැ නේද? කවදාවත්. දැන් මේ සැරේ මිනිසෙක් කියලා බෞද්ධයෙක් කියලා හැම හිටියට ඊළඟ ආත්මේ මිනිසෙක් වුණත් සමහර ලාවට බෞද්ධයෙක් නොවෙන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටික වුණොත් එහෙනම් මොකද කරන්නේ? කාටවත් පුළුවන්ද ඔක නවත්තන්න? බෑ නේද? අන්න ඒ විදිහේ ගමනක් තියෙන්නේ. ඉතින් සෝවාන් පල්ලාභියෙක් මහා දක්ෂයෙක් මොකද මේ එයා නියත අනිවාර්යයෙන්ම උපරිම ආත්ම භාව හතක් තුළ නිර්වාණය සාක්ෂාත් කරනවා. හත්වෙනි ආත්ම භාවයෙන් එහාට යන්නේ. සමහර කට්ටිය ඊළඟ ආත්ම භාවයෙම සිද්ධ කරනවා. සමහර කට්ටිය 2 3 4 5 6 වෙනි ආත්ම භාවයේ නිර්වාණය සාක්ෂාත් කරනවා. සමහර අය හත්වෙනික ප්‍රමාද වෙනවා. කොච්චර ප්‍රමාද වුණත් හතෙන් එහාට එයා යන්නේ නැහැ. එතකොට මේ පුජ්‍යලයා මේ විදිහට සෝවාන් පල්ලාභිය ගැන මේ කියන්නේ මේ සෝවාන් පල්ලාභියාට තියෙන වාසිය නම් මොනවාද යාට තියෙන ජීවිතේ? එයා සතර අපායට යන්නේ නැති එක වාසියක්. නැවත ඉපදෙන්නේ සුගතිගාමි භවවල විතරමයි. ආත්ම භව හතකට සීමා වෙන එක යාට තියෙන වාසිය. නැවත කවදාවත් නියත මිත්‍යා දෘෂ්ටිකෙක් බවට පත් වෙන්නේ. එයා පව් වර්ග හයක් කරන්නේ. අම්මා මරන්නේ, තාත්තා මරන්නේ, පංචානන්තරේ පාප කර්ම තියෙනවා. ඒවා කරන්නේ. අම්මා මරන්නේ, තාත්තා මරන්නේ, රහතුන් මරන්නේ. බුදුන්ගේ ලේසලවන්නේ, සංඝ ભેදේ කරන්නේ කවදාවත්. ඒ වගේම නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් බවට පත් වෙන්නේ. කවුද නියත මිත්‍යා දෘෂ්ටිකය කියන්නේ? ඔය නිගණ්ඨනාත පුත්තලා වගේ ඊට පස්සේ ඒ කාලේ තිබුණ එක එක රූත ඈ හරකෙක් වගේ හිටියා එළුවෙක් වගේ හිටියා බල්ලෙක් වගේ හිටිය මොනා කරන්නද? නිවන් දකින්න. ඒ වගේ නිවන් දකින්න බෑ. එතකොට දුෂ්කර ක්‍රියාව එපා කියවනේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ දුෂ්කර ක්‍රියාව කරලා ඉවරලා කිව්වා මහණෙනි මේක හරියන මාර්ගය නෙවෙයි කිව්වා. නේද? හරියන මාර්ගය නෙවෙයි කිව්වා. ඊළඟට කාමසුකල්ලිකාන යෝගින් ඒකනොත් අයින් වුණා. ඉතින් මේ අයින් වෙන මැද මාවතක් අපිට පෙන්ලා දුන්නා. ඉතින් එහෙනම් සෝවාන් වෙච්ච පුජ්‍යලයට අනිවාර්යෙන් එයාට මේ ලෝකයේ තුල ගමන් කරනකොට ඒ භාගතුන් වහන්සේගේ බුද්ධ වචනය අහලා ඒ අනුව අවබෝධය ලැබිලා එයාට ඒ සුතමේ ප්‍රඥාවෙන් සුතමේ ප්‍රඥාවෙන් මේ සංවර ප්‍රඥාව එනවා මොන ප්‍රඥාවද එන්නේ සංවර ප්‍රඥාව ඇහැ සංවර වෙන එයාගේ ඇහැට රූපයක් එනකොට එයාගේ ඇහැ සංවර වෙලා යනවා කන සංවර වෙලා යනවා නහය සංවර වෙනවා දිව සංවර වෙනවා කය සංවර වෙනවා මන සංවර වෙනවා. ආයෙදි සංවරේ පිහිටනවා යා හුඟක් වෙලාවට. සමහර වෙලාවට පොඩි ප්‍රමාදේ මෙයාට සිද්ධ වෙන්න පුළුවන්. නමුත් එයාට සංවර සීලයක් තියෙනවා. සංවර සීලයක්. එතකොට මේ පුජ්‍යලයට ගිහි ජීවිතේ ඉන්න බෑද? ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. විශාකා හිටියා. ඒ වගේ හිටියා. ඒ හිටපු කට්ටියට මෙතන තුනී වෙලා නැති වෙලා තියෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස විතරයි කාමරාග පටික තව තියෙන හින්දා ගිහි ජීවිතේ ඉන්න පුළුවන් එයාට එතකොට සෝවාන් පල්ලාභයේ සාමාන්‍ය ජීවිතයේ එයා සෝවාන් වෙන්න කලින් ලැබපු ජීවිතයයි දැන් තියෙන ජීවිතය අතර ලොකු වෙනසක් තියෙනවා එයාට රූපයක් ඇහැට එනකොට එදා ඒ රූපේ ලස්සනයි හොඳයි මනවයි කිය කියා හිත දන්නේත් නෑව හිතාගෙන හිතාගෙන හිතාගෙන ගිහිල්ලා මගේ කරගන්න ලොකු චිත්ත පරම්පරාවක් හදාගෙන යනවා. දන්නේවත් නෑ සිහියක් පවත්වන්න ඕනේද කියලා. නමුත් සෝවන් වුණාට පස්සේ එයා දන්නවා මේක වැරදි කියලා. ඒ හින්දා එයාට ඒක බ්‍රේක් ගහගන්න පුළුවන්. අනිත් අයට ඒකේ බ්‍රේක් නෑ. දන්නේත් නෑ. එතකොට ගිනි ගන්න එක මොකද වෙන්නේ ටිකක් අඩු වෙලා යනවා. මොකද මේවා දන්නව වැඩක් නෑ. ඉස්සර තිබුණ අර සීල මාලිගා අමුතුවෙන් හදන්න ලොකු උත්සාහයක් දරන්නේ අත්‍යවශ්‍ය දේවල් ටික විතරක් කරගෙන ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරන්න උත්සාහ කරන ඒ කුජල. එතකොට එයාට ওই සාමාන්‍ය ජීවිත කටයුතු කරා වුණාට එයාට පුළුවන් මේ ජීවිතය යන්න. ඉතින් මේකේ පොඩි කතා ටිකක් මම කියන මේ එක අවස්ථාවක් තියෙනවා මේ සංයුත්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේ මහානාම ශාක්‍යයා භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා භාගතුන් වහන්සේ ඔබ වහන්සේ හෝ ඔබ වහන්සේ ඇසුරු කරන මේ සංඝයා වහන්සේ නමක් ඒව නැත්තම් මේ රහතන් වහන්සේ නමක් සිල්වත් භික්ෂුන් වහන්සේ නමක් ආශ්‍රය කරලා ඒ ඉන්නකොට මගේ හිත හොඳට පැහැදෙනවා. හරීම ශ්‍රද්ධාවෙන් මගේ හිත හරීම පිරිසුදු වෙලා. හැබැයි මම මේ ඉවර වෙලා ආපහු යනවා නගරයට. යනකොට මේ පාරේ හැසිරෙන මේ ඒ විදිහේ හැසිරෙන ගවයෝ දකිනවා. ඒ වගේම මේ දුවන දුවන හරක් දකිනවා. ඒ වගේම දුවන අශ්වයෝ දකිනවා. ඒ වගේ කට්ටියක් එක්ක ආශ්‍රය වෙනවා. මේ විදිහට අසංවරව ගත කරන මිනිස්සු දකිනවා. අසංවරව ගත කරන රත දකිනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ගැන තියෙන සිහිය මට නැතු වෙලා යනවා. අර තිබුණු හිතේ තියෙන ස්වභාවය නැති වෙලා යනවා. මට හිතෙනවා මම දැන් මම්මුලා වෙලාද කියලා. ඉතින් ඒ වෙලාවක මම මැරුණොත් මට මොකද වෙන්නේ කියලා අහනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහා නාමය ඔබට එහෙම බය වෙන්න එපා කියනවා. ඔබ සෝවන් වෙලා ඉන්නේ. ඔබ මොන අයලාද ඉන්නේ? සෝවන් වෙලා ඉන්නේ. අර වගේ ගියපුවාම ඔබ ඒවට අහු වුණාට ඔබගේ අභ්‍යන්තරයෙන් ඔබ ධර්මය අවබෝධ කරලා තියෙන නිසා කවදාවත් සතර පායට ඔබ යන්නේ නැහැ කියලා කියනවා. නැහැ කියලා කියනවා. ඉතින් ඇයි මේ ප්‍රමාද වෙන්නේ? ප්‍රමාද වෙන්නේ ඒ සෝවන් වෙච්ච කෙනෙක් ගිහිල්ලා බාහිර වැඩ අය ඒවයි යෙදිලේ ඇලි ඇලි ගැටි ඇලි ඇලි ඇලි ඇලි ඒ වගේ යෙදෙන්න යෙදෙන්න එයා ප්‍රමාද ඒ වගේම තමයි එයා හුඟක් උදාසීනව කටයුතු කරනවා. ඒ බණ භාවනා වඩන්න දියුණු කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ හින්දාත් එයා ප්‍රමාද වෙනවා. ඒක තියෙන ඔය ဒုတိ ය සේක සූත්‍රයේ සංයුක්ත මේ මේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තියෙන මේ ප්‍රමාද වෙන්නේ මොනා හින්දාද කියලා. ඒ වගේම එයා උදාසීනව කටයුතු කරනවා. ඊළඟට මෙයා ගිහි පැවිදි අයත් එක්ක අනවශ්‍ය විදියට ඇසුරු කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ධර්ම මාර්ගයේ නොවන විදියට ඇසුරු කරන්න පටන් ගන්නවා. එතකොටත් ඉතින් එයා ප්‍රමාද වෙනවා. ඊළඟ තමයි අනවශ්‍ය විදිහට ওই චාරිකාය දෙනවා. හැමතැනම නගරේ ගම්වල හැමතැනම යනකොට ඉතින් අයත් ප්‍රමාදේ නම් කොහොමද පංචකාමයන්ට එයා අහු වෙනයි රාග දෝෂ කරලා නැහැ. නේද? අර කාමරාග පටිගය කඩලා නැති හින්දා. ඊළඟින්ද එයා දැහැමි කතා අසන්නට ඒවා ගැන සාකච්ඡා කරන්නට එයාට අවස්ථාව නැති වෙලා යනවා. ඒවට හිතෙන්නේ කරන්න කෙනෙක් නැතුව යනවා. ඒ යන්නේ එතකොටත් එයා ප්‍රමාදයටපත් වෙනවා කියලා කියන්නේ. එහෙනම් බොහෝ සෙයින් එයා ප්‍රමාදපත් උනත් නතේ බවං තියෙනවානේ. නතේ බවං අට්ඨම ආදියන්ති. අටවන ආත්ම භාවයක් නැහැ. එතකොට මේ මාර්ගඵලලාභීන් තමන්ගේ මාර්ගඵල ප්‍රකාශ කරනවද නැද්ද? ඔන්න ඕකත් හරි ප්‍රශ්නයක් නේද? මේ බුද්ධ දේශනාවේ මොකක්ද එහෙම තියෙන්නේ? දැන් භික්ෂුන් වහන්සේ නමක් තමන් අධිගමයක් නැතුව තමන්ට මාර්ගඵලයක් ලැබයක් නැතුව ඒක අනිත් අයට කිව්වොත් මට මාර්ගඵලයක් තියෙනවා ලාභ සත්කාර ගැනීමේ ප්‍රයෝජනය පාරාජිකාය නැහැ කියන්නේ භික්ෂුත්වේ නැතිලා කිව්වොත් එහෙම හැබැයි ඇත්තටම මාර්ගඵලයක් තිබිලා කිව්වොත් පරාජිකා වෙන්නේ වැරද්දක් කියලා කියන බුදුහාමුදුරුවෝ. ඒක වරදක් මිසක් පරාජිකාවක් නෙවෙයි. තියනවන ะ. එනම් මේ මාර්ගඵල කියනවා මෙන්න මේ විදිහට. සමහර අය උම්මත්තකව මාර්ගඵල ප්‍රකාශ කරනවා. පිස්සුවේ. ඊළඟට එහෙම කරන්න පුළුවන් කියන මොකක් හරි වගේ මානසික ප්‍රශ්නයන් නිසා මම මාර්ගඵල ලාභී කියලා කියන්න පුළුවන්. තව එක්කෙනෙක් මාර්ගඵල ලාභී කියලා කියන්න පුළුවන් මේ ලාභ කීර්ති ප්‍රශංසා ලබා ගන්න. ඒකත් වැරදි. ඒ වගේම තව මාර්ගඵලලාභියෙක් කියන්නේ මාර්ගඵලලාභී නොවන කෙනෙක් වැරදිලා මම මාර්ගඵලලාභියෙක් කියලා කියන්න පුළුවන් එයා වැරදිලා. එනට එයා හිතා ඉන්න මාර්ගඵලලාභියෙක් කියලා. එහෙමත් මාර්ගඵලලාභීන් ප්‍රකාශ කරන මාර්ගඵලලාභියෙක් කියලා ප්‍රකාශ කරනවා. ඊට අර තවත් මාර්ගඵලලාභීන් ප්‍රකාශ කරනවා අනිත් අයට ඒ කියන්නේ Taman ළඟට එන එක ගිහිල්ලා මේ බෝක්කු ගාන කියන එකක් නෙවෙයි මේක. ඒ කියන්නේ Taman ළඟට එන අය මේ ධර්මයේ හැසිරෙන්න එන අයට මේ ශක්තිය ඇති කරගන්න අද මේක කරන්න පුළුවන් කියන ශක්තිය ඇති කරන්න අන්න මාර්ගඵල ප්‍රකාශ කරලා ඒගොල්ලෝ ධර්මයේ යොදවන කට්ටියක් ඉන්නවා අන්න එහෙම මාර්ගඵල ප්‍රකාශ කිරීමකුත් තියෙනවා එතකොට අර කීර්ති ප්‍රශංසා ලබා ගන්න කරන ඒවා ඒවා වැරදි කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා ඉතින් තමන් වැරදිලා මාර්ගඵලලාභියෙක් කියලා කියන එකෙන් පරාජිකා වෙන්නෙත් නැහැ කියලා කියනවා. ඉතින් මාර්ගඵල ඒ කාලේ ප්‍රකාශයටපත් කළා තියෙනවා. දැන් මාර්ගඵල ප්‍රකාශයටපත් කළා තියෙනවා. දැන් ඒ කාලේ ධම්මදින්න උපාසක එයා භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා උන් මේ තමන් සෝවාන් පුජ්‍යලයක් බව ප්‍රකාශ කරලා තිනවා සෝතාපට්ටි සංයුක්තයේ තියෙනවා. ඒ වගේම තව මේ අචේල කස්සප අචේල කස්සප මේ සංයුක්තේ සංයුක්ත නිකායේ එතනක් තියෙනවා මේ තමන්ගේ චිත්ත ගෘහපති කියන්නේ ගිහි කාලේ යාළුවා ඒ කාලේ යාළුවා චිත්ත ගෘහපති මේ දෙන්න අතර කතා බහක් ඇති වෙනවා. අචේල කස්සපයි. අචේල කස්සප කියලා කියන්නේ ආජීවකය. නිගණ්ඨේ. ඉතින් දෙන්න ඉස්සර යාළුවෝ. පස්සේ මුණ ගැහෙනවා. ඉතින් චිත්ත ගෘහපතිගෙන් අහන ආසේල කස්සප මේ අවුරුදු පහුගිය 30 අවුරුදු කාලයට ඔබට මොනවාද ලැබුණේ කියලා. ඊට පස්සේ කියනවා චිත්ත ගෘහපති කියනවා මම මේ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. මම මේ විදිහට ශ්‍රද්ධා සම්පන්න කෙනෙක්. මට පුළුවන් ඕනෙම වෙලාවක් පළවෙනි ධානයට යන්න. දෙවෙනි ධානයට යන්න, තුන්වෙනි ධානයට යන්න, හතරවෙනි ධානයට යන්න. මට මං භාග්‍යතුන් වහන්සේට කලින් කලුරිය කරොත් භාග්‍යතුන් වහන්සේ කියනවා නම් මං නැවත මේ කාම ලෝකෙට එන්නේ නැහැ කියලා. ඒ ගැන මට පුදුමයක් නැහැ කියනවා. ඒ මොකද්ද කියන්නේ? අනාගාමී කියලා කියන්නේ. ඈ අනාගාමී කියලා කියන්නේ. එතකොට අනිත් පැත්තෙන් අහන ඔබට මොනවද ලැබුණේ? කියනවා මුඩු කරපු හිසයි මොනර පිල් කලඹයි මේ තියෙන නිර්වත් සිරුරයි විතරයි මට මෙච්චර අවුරුදු 30ක් මහානදම්පුරලා හම්බුනේ කියලා. ඒ වෙලාවේ ඒ අචල කස්සප මහාන වෙනවා භාගතුන් වහන්සේ ළඟ. මහාන වෙලා පහු කාලේන උතුම් අරහත් ඵලයට පත් වෙනවා. එනම් ප්‍රකාශයටපත් කළා තියෙන දැන් පින්ඩෝල බාරද්වාජ මහරහතන් වහන්සේ කියන්නේ සිංහනාද පතුරවන්ගන්ගෙන් අග්‍රස්ථානය. ඕන තැනක අහන අරහත් ඵලය ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් මයෙන් අහන්න කියලා. මාර්ගය ගැන ප්‍රතිපදාව ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න කියලා. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා මාර්ගවල ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි දියුණුව මෙව සඳහා නෙවෙයි. ප්‍රතිලාභ සඳහා නෙවෙයි. ඒ ප්‍රකාශපත් කළ දෙන අවංකවම තව කෙනෙක් ගොඩ යන්න. නමුත් භාගතුන් වහන්සේ හැම වෙලේ ප්‍රකාශපත් කළා. සුසීම සූත්‍රය එහෙම තියෙනවා. සුසීම සූත්‍රයේ දැන් සුසීම කියන්නේ පෙර වෙන පරිබ්‍රාජකයෙක්. ඒ පරිබ්‍රාජකයා භාගතුන් වහන්සේ මේ මේ මේ පරිබ්‍රාජකයාගේ කණ්ඩායම කල්පනා කරනවා මේ හරියට සිව්පසේ හම්බ වෙනවා. මේ ධර්මයේ භාගතුන් වහන්සේගේ කණ්ඩායමට ඔබ ගිහලා ධර්මය හොරාගෙන එන්න කියලා කියනවා. මෙයා හොරකම් කරන්න මහා නැහැ. ඉතින් බුදුහාමුදුර දැනගන්නවා රහත් වෙන්න පින තියෙන හොරකම් කරන්න ආවට. මහාන කරගන්න. මහාන කරගෙන ඊට පස්සේ භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා එක එක ස්වාමීන් වහන්සේලා තමන්ගේ අරහත් ඵලය ප්‍රකාශපත් කරනවා. ඉතින් සොසීමට හරි පුදුමයි වික්ෂුන් වහන්සේට. ගිහිල්ලා අහනවා ඔබට උඩින් යන්න පුළුවන්ද කියලා. ඔබට මේ පොළොව කිමිද කිමිදලා යන්න පුළුවන්, වැඩි කරන්න පුළුවන්. නෑ කියන. ඒ භික්ෂුන් වහන්සේට. පුබ්බේ නිවාසානස ඥානෙ තියනවද කියලා අහනවා නෑ කියන. එහෙනම් පරිචිත්ත විඥානද තියනවද කියලා අහනවා නෑ කියන. එහෙමනම් චතුත්පාද තියනවද කියලා අහනවා නෑ කියන. ඒ වගේම අරූපාවචර ධ්‍යාන වලට යන්න පුළුවන්ද කියලා අහනවා නෑ කියන. එහෙනම් කොහොමද ඔබ ඔබ වහන්සේලා මේ රහත් කියලා ප්‍රකාශ කරන්නේ? ඊට පස්සේ කියනවා සුසීම ඔබට තේරුණත් නැතත් අපි ප්‍රඥා විමුක්තයි කියලා කියනවා. අපි ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේලා. ඒගොල්ලන්ට ඒව නැහැ. ඒගොල්ලන්ට අවබෝධය තියෙනවා. අර ප්‍රාතිහාර කරන්න බෑ. අරූපාවචර ධානය වලට යන්න බෑ. ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේලා. එදත් ඉඳලා තියෙනවා. හරි එහෙනම් පින්නතුන් මතක තියාගන්න. ඊට පස්සේ භාගතුන් වහන්සේ ළඟ මේ කාරණා සැලකරවම් සුසීමත් පස්සේ රහත් භාවයට පත් වෙනවා. ඉතින් සුසීමටත් ඒකක්වත් බෑ හැබැයි රහත්. ඒ නිසා පින්නතුන් කල්පනා කරන්න මේ සෝවාන් ඵලලාභියෙක් වුණාම මහා ශක්තියක් යට තියෙනවා. අනිත් අය ගාවත් එහෙමයි. දැන් සකදාගාමි ඵලයටපත් වෙච්ච කෙනෙක්ගේ කාමරාග පිටික තුනී වෙලා. ඒ හින්දා අර රාගයෙන් ගිනිගන්න එකයාගේ අඩුයි. දේශයෙන් ගිනිගන්න එකයා අඩුයි. එයා උපරිම තව එක ආත්ම භාව දෙකයි. එකක් දිව්‍ය ලෝකයේ හරි උප්පත්තිය ලැබලා ඊළඟ සැරේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා නිවන් දකිනවා. ඊළඟට අනාගාමී උත්තමයන් වහන්සේ නමක් කාමරාග පටික සම්පූර්ණ නැති කරලා තියෙනවා. වෙච්චෙන්නේම නැහැ. එයා කාමරාග පටික වලින්. එයා මරණයෙන් පස්සේ සුද්ධාවාසයට ගිහිල්ලා එතනින්ම අරහත්ත්වයටපත් වෙනවා. මේ ආත්මෙම අරහත්ත්වයටපත් වුණොත් ඒ සංයෝජන 10ම කරලා ආය නැවත උප්පත්තිය නෑ ඉවරයි එතනින් ඉවරයි. මෙහෙම පාරක් තියෙනවා. එතකොට මේ සෝවාන් පුජ්‍යලයක් කියන්නේ සෝවාන් පුජ්‍යලෝ වෙන ඉතින් වැඩිපුර අද කතා කරන්නේ. සෝවාන් පුජ්‍යලයකට ගිහි ජීවිතේ ඉන්න පුළුවන්ද බැයිද? පුළුවන්. ගාක් කටේ තියෙන ප්‍රශ්නේ තමයි මේ මාර්ගය ගියොත් අපිට මේ කරන ඒවා කරගන්න බැරි ඒ කියලා. එහෙම එකක් නෑ. යන්න පුළුවන්. විශාකා දරුවෝ 20ක් හැදුවා. හ්ම් සෝවාන් වුණේ අවුරුදු කීයද? 7ේදී. හැබැයි අර මිත්‍යා දෘෂ්ටික gederකට ගිහිල්ලත් එයා හෙළුනේ නෑ. ඇයි? එයාගේ ශ්‍රද්ධාව ඒ තරම් ප්‍රබලයි. ඇයි මේ බුදු පියාණන් වහන්සේ ගැන අචල ප්‍රසාදයක් තියෙනවා. සෝවන් ඵලලාභියෙකුට තියෙන. ඒ වගේම ධර්ම රත්නය ගැන අචල ප්‍රසාදයක් වෙනස් වෙන්නේ නැත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණ බුදුන්ගේ සරණ හැර මට වෙන සරණක් නැහැ. සාමාන්‍ය කෙනෙකුට මොනා හිතෙන්නේ? ප්‍රශ්නයක් ආපම බුදුන්ගේ සරණ නෙමෙයි මතක් වෙන්නේ. පොලිසියේ. එහෙම නැත්නම් සල්ලි තිබ්බනම් හොඳයි. අරක තිබ්බනම් හොඳයි කියලා තමයි එයාට මතක් වෙන්නේ. නමුත් ආර්ය පුජ්‍යලයකට මතක් වෙන්නේ ඒක නෙවෙයි. ආර්ය පුජ්‍යල මතක් වෙන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ කියපු දේ තමයි හරි. එතනම තමයි මේ තියෙන නිවීම තියෙන්නේ. මම මේ අල්ලගෙන ඉන්නේ ඉඳන මේ ප්‍රශ්නේ තියෙන්නේ කියන කියනවා. එතකොට එයාට ඒක අතහරින්න හිතෙනවා. ඉතින් එන්නේ ඒ වගේ ගමනක් යන්න පුළුවන්කමක් තියෙන යාට. එමනම් ඒ විදිහට බුද්ධය වෙච්ච ප්‍රසාදේ, ධම්මය වෙච්ච ප්‍රසාදේ, සංඝය වෙච්ච ප්‍රසාදේ වගේ මරිය කාන්ත සීලය. ඒ කියන්නේ සිල් රකින්න අලුතෙන් එයාට කියන්න ඕනේ අරියන් වහන්සේලා බබලන්නා වූ සීලයක් එයා ගොව තියෙනවා. හැබැයි එයා එයා අතින් ශික්ෂාපද කැඩෙන්න පුළුවන්. කැඩුනත් එයා දන්නවා කැඩුන බව. සාමාන්‍ය පුජ්‍යලයකට මේ ඉන්ද්‍රිය අසංවරතාවය එහෙම නැත්නම් මේ ශික්ෂාපද කැඩුනහම මොන හරි අකුසලයක් වුණාම එයා දන්නේ නැහැ මං අකුසලයක් වුණාද නැද්ද කියලා. නමුත් ආර්ය පුජ්‍යලේ අනිවාර්යෙන් තමන් වැරද්දක් කරපුවාම වැරද්ද කරපු බව අනිවාර්යෙන්ම දන්නවා පේනතේ. එයා දන්නවා. ඉතින් එයාගේ ජීවිතයේ හින්දා හැම වෙලේම එයා හදා ගන්නවා. මේ හදා ගන්නවා. හදාගෙන හදාගෙන යනවා. මේ දේශනාව තේරෙන්නේ ගොඩක් මේ ධර්මයේ තුල ඉන්න අයට. ඉන්නවා නම් ඔන්න තමන් ඒ යනවා නම් ඉදිරියට තමන්ගේ ජීවිතේ මේ මේ විදිහේ දේවල් සිද්ධ වෙලා සිද්ධ වෙලා ඒ ධර්මයේ තුල යන්න යන්න යන්න යන්න තමන්ගේ ජීවිතේ නිවෙන්න පටන් ගන්නවා කියන එක පේනවා. ඉතින් නැත්නම් ගිනි ගන්නවනේ. රූපයක් ආපුවම ඉතින් ගිනි ගන්නවා. ශබ්දයක් ආපුවම ගිනි ගන්නවනේ. ලස්සනයි, හොඳයි, මනවයි කියලා. ඉතින් ඕක ඊට පස්සේ ගන්න. දැන් බලන්න කාමච්ඡන්දය ඇති කරගන්න හැටි. ලස්සන රූපයක් දැක්ක ගමන් ආ ඒක හොඳයි මම ගන්න ඕනේ. ඉතින් මේ ප්ලාස්ටික් කෑල්ල රෙදි කෑල්ල ගන්න කොච්චර ප්ලෑන් කරනවද නේ? සැලසුම් කරලා සැලසුම් කරලා ඒක ගන්න, පෙන්නන්න, අල්ලන්න. ඕවට ඔක්කොම කරනවා. ඉතින් කෙලස් ගොඩවල්. ගහ ගන්නව, අල්ලගෙන ඉවරලා මරා ගන්නව. මේ ප්ලාස්ටික් කෑලි වලටනේ, රෙදි කෑලි වලට. කොච්චර නඩුදනේ මේ පොළොව පටවියට එහෙම කොච්චර නඩු තියනවද මේ මහ පොළොව කාගේවත් අයිතියක් අයිතියක් තියෙන එක නෑ කාටවත් දැන් කාටවත් අයිතිය නෑ නේ මහ පොළොව ඔක්කොම කට්ටිය මොකද කරේ අතහැරියා ගියා අතහැරියා ගියා ඉතින් අපි හිතනවා අපිට තමයි අයිති කියලා ඉතින් අයිති නැති එකක් අයිති කියලා කියන එක එහෙනම් ඒක අපේ තියෙන මෝහය නේද එහෙනම් මෝහය ඒ නිසා මේ ප්‍රශ්න තියෙන්නේ. ඉතින් මේ මාර්ගඵලලාභින් ඒවා දැනගෙන තියෙනවා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල්. මේ කොච්චර රැස් කරත් Tamanට Tamanගේ කයවත් නැති බව Tamanට පේන්න පටන් ගන්නවා. ওই වස්තුව දේපල නම් කොහොමත් නැහැ. කයත් නැත්නම් අනිත්‍යව ගැන කවර කතා. අපි හිතනවා අපිට අයව උදව් කරයි කියලා. බලන්න මේ ලෝකේ Tamanගේ හෙම්බිරිස්සාව ගන්න පුළුවන් කවුරු හරි ඉන්නවද කියලා. ඈ අපිට දුකට උදව් කරන කට්ටිය ඉන්නවා කියලානේ කියන්නේ. මම ඕන දුකක් ගන්නවා කියලා කියන්නේ කට්ටිය. කියන්නකො හෙම්බිරිස්ස හැදුනා චූට්ටක් ඒ වේදනාව ගන්න මම පස්සේ ආය ආපහු ගන්නම් කියලා. එහෙම ඉන්නවද කවුරුද? නෑ නේද? කියන්නේ ඒ නිසා මේක කාටවත් කිසි කෙනෙකුට පිටක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් එයා ධර්මයේ පිට කරගෙන මේ ආර්ය පුජ්‍යලයන් මාර්ගයේ යන පුජ්‍යලයන්. එහෙම නැත්නම් මේ ධර්මයේ තුල යන පුජ්‍යලයන් නම් එහෙම වෙන්නේ නැහැ. එයාලට ධර්මයේ පිට තියෙනවා. එයා ධර්මයේ තුලින් ආරක්ෂා වෙනවා. ඒ ධර්මයේ තුලින් ආරක්ෂා වෙන පුජ්‍යලයා දිගින් දිගට දිගින් දිගට දිගින් දිගටම ධර්මයේ තුලම යනවා. ඉතින් මේ මාර්ගඵලලාභියා කවදාවත් බය නොවන පුජ්‍යලේ. එයා කවදාවත් බය නැහැ මොකේකටවත්. ඒ බය නැති වෙන්නේ. එයාට ධර්මය අවබෝධයි. ඇත්ත අවබෝධයි. ඒ නිසා නිවි නිවි යන ගමනක් එයාගේ තියෙන්නේ. එයාගේ සුවිශේෂ අනිත් කට්ටිය ගිනි ගන්නවා. මෙයාගේ ගිනි ටික ටික අඩු වෙලා. සෝවාන් කෙනාට වඩා සකදාගාමි කෙනා ගිනි අඩුයි. ඊට වඩා අනාගාමී කෙනා ගිනි අඬේ රහත් කෙනාගේ රහතන් වහන්සේ ගිනි කොහොමවත් ඇත්තෙම නැහැ. ඇයි ඔක්කොම ගිනි ටික අයින් කරලා තියෙන්නේ. ඒ නිසා මේ මාර්ගඵලලාභීෙක් බවට පත් වුනාම ඔය කියන සුවිශේෂ ගුණාංග තියෙනවා. ඒ තුලින් අපේ ගිනි නිවාගෙන අන්න මහා ගමනක් යන්න පුළුවන්කමක් තියෙනවා. එමනම් මේ පෘථග්ජන ජීවිතයෙන් ආර්ය ජීවිතයටපත් වෙලා ඒ මාර්ගඵල ලබාගෙන තමන්ගේ ගිනේ නිවා ගැනීමට මේ දේශනාව හේතු වේවා කියලා මේ දේශනාව නිමාවටපත් කරනවා. හොඳයි අපි ධර්ම දේශනා කරමින් ඔයත්න් ධර්ම ශ්‍රවණය කරමින් මහත්ඵල මහානිසංස කුසල් ධර්මයන් රාශියක් ඒක රාශී කරගත්ත රැස් කරගත්තා. එමනම් ඒ රැස් කරගත්තා සියලු කුසල් ධර්මයන් පුණ්‍ය ශක්තියෙන් ඒ දායකත්වයේ දරණායගේ අරමුණු ඒ ආකාරයෙන් මිෂ්ඨ සිද්ධ වීමට හේතු වේවා වාසනාව වේවා ඒ වගේම අප සෑම සිළු දෙනාම නමින් මිය පරලෝකියා වූ ඥාතීන්ට මේ සිළු කුසල් ධර්මයන් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා සියලු දෙවියන්ට මේ කුසලයන් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා ඒ වගේම අප සෑම සිළු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබ කෙලවර මාමා නිර්වාණ සුවෙන් සුවපත් වෙන්නට මේ සිළු ශක්තියෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරයක් පවත්තා. එත්තාවතා චම් හේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සම්බේ භූතානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සියලු දෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සුපින්නතුනි මාර්ගඵලලාභීන්ගේ සුවිශේෂතා ගුණාංග මාතෘකා කොට ගනිමින් අද මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවතු දේශකයන්න් වහන්සේ වතුගම කන්නිමහර වේලවනාරාම විහාරවාසී පූජ්‍යපාද මෙල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ අප හැමදෙනා සාදු මතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි